මාර්ගයේ කියන්නේ කයිකාසික මුදුන්තරන මාර්ගයේ පිහිටුව සබාගෙන ඉන්ද්‍රිය සමත්ත භාවයේ ඉන්ද්‍රිය සමාධි අංගනයක සංසාරයෙන් සබාගෙන අර කලින් කියේ සිතේ නිත්‍යමාතින් ප්‍රවාස්කාරයේ නිග්‍රහ කර සිතේ දීර්ඝ වත්තනේ ප්‍රවාස්කාරයේ දීර්ඝ වත්තර එදෙන්න හිත සතුටු කළ යුතු අවස්ථාවේ සතුටු කොට හිත නැදහත්ව තබාගත යුතු අවස්ථාවේ නැදහත්ව තබාගෙන කටයුතු කරන යෝගාවචරයන්ට මේකේ පුර සමාධි නිමිත්ත පහළවන්නට පුළුවන් ඒ සමාධි නිමිත්ත තව තවත් වශයෙන් කරගත්තාට පසුව බුදුරජාණන් වහන්සේ වදාළ පළවෙනි ධ්‍යාන ආදී සමාධිය වශයෙන් අදාළේ පළවෙනි ධ්‍යාන ආදී ධ්‍යාන ඒ ධ්‍යාන තව තවත් දියුණු කරගෙන සමාධි සම්බොධ්‍යංගේ දියුණු කරගන්නට පුළුවන් වෙනවා මේක මේ සිතේ තියෙන සමාධිය දිනනවා සම්මා සමාධිය. මේක බුද්ධාංග ධර්මයක් වශයෙන් දිනු කර ගන්නට නම් මේ ඇති වූ සමාධිය අර අප කලින් කියන වාක්‍යයේ සත්තං සත්නාමං දිනන ආකාරයෙන් සමාධිය ප්‍රබල කරගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ මෙත්ත සූත්‍රයේ මුදිතාසහගතං සමාධි සම්බොධ්ධං නම් භාවේති විවේක නිච්චතං නිරාව නිච්චතං නිරෝධ නිච්චතං වස්සබ්බ පරිණාමෝ යමි විවේකයේ නිස්සය කරගෙනම මේ සමාධිය දිනු කරන්නට ඕන ඒක ඉතාමත්ම අවශ්‍ය කාරණාවක් කාය විවේකයේ තිබෙන්නට ඕන සමාධිය දිනු කරගන්නට චිත්ත විවේකයේ සිටීමේදී තිබෙන්නට ඕන සමාධිය ඇති කරගන්නට සමෝණය තමයි සිත තුළ මේ සමාධි සම්බොධ්‍යන් වේදේ අතර ගැනීමට ඊට අමතරව උපදින දේකේ විශේෂයෙන්ම සිත පුරිත ක්ලේශ ධර්මයන් අතුන්වීමට ඉඩමදී නිවන ධර්මයන් අතුන්වීමට ඉඩමදී කටයුතු කරන්නේ සමෝණය සමාධි සම්බොධ්‍යන් වේදේ අතර ගැනීමට බුදුරජාණන් වහන්සේ පළවෙනි ධ්‍යානය වුවත් විස්තර කරන්නේ සීල කාමයේ මුදිච්ඡාපතේ උදාහරණයේ සවිතක් සංකල්පාරා වේක ජාතික සම්පත මධ්‍යානන්ත සම්පජ්ජේ විහෙරතිය තියෙන ආදී වශයෙන් කාමයන්ගේ විදික්ෂීය කාමයේ කාමයන්ගේ ඈත්වීම ඒක ඈත් වෙන්නටම ඕන මේක ඒ තරම් අවධානය කරලා මම ප්‍රකාශ කරනවා මිනිස්සු අකුසලේ ධර්මයේ මේ අකුසල ධර්මයන් මේ සිට ඈත් කරගන්නට ඕනේ. අන්න ඒකයි අනුමාතයෙන් පළවෙනි ධ්‍යානවත් උපදවාගත හැකි වන්නේ. ඒ අදවසේ මේ භාවනා කරන කාලයේ පරිච්ඡේදයේ තුලදීවත් මේ සාමාන්‍ය සුත්මනේ දෙවිසිත මුදා ගන්නට ඕනේ, නිවර්ණයන් යටපත් කර ගන්නට ඕනේ, සමාධිය දිනු කර ගැනීමට අපේක්ෂා කරන යෝගාවචරය අධිසිනේ. මෙලෙස සමාධි සම්පෝඥාලියක් වශයෙන් මේ සමාධිය දිනු කර ගැනීමට විවේකයේ සම්භාවයේදී විවේකයේ මිශ්‍රය කරගෙන මේ සමාධිය භාවිතා කළ යුතුයි. දෙවන කාරණාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ විරාගයේ සමාධි සම්පෝඥාලියක් භාවයේදී විරාගයේ මිශ්‍රය කරගෙන සමාධිය භාවිතා කරන්න ඕනේ. විරාගය කියන්නේ මෙල්ලම යන ආයතයේ තේරුම එතකොට සමාධියක් දිනු වෙනකොට කලවන ආදී ධ්‍යානසිත ඇතිවන විට බොහෝ යෝගාවචයන්ගේ සිත තුළ ප්‍රීතියක් ඇති වෙනවා සතුටක් ඇති වෙනවා ඒ ප්‍රීතියට ඒ සතුටට සමාන දෙනවා තමයි යම් කිසි ඡන්දයක් යම් කිසි රාගයක් යම් කිසි දැනීමක් යම් කිසි සියුම් සුඛ්නාවක් සිත තුළින් දැනට වෙනවා මෙන්න මේ සියුම් සුඛ්නාව ජනිත වෙනවා නම් ඒ ධාන විපාකයේ කියලා එකක් තිබෙනා එන්නේ මේ සියම් ප්‍රශ්නාව දක්වන්නට වචනයක් ඒ වෙනි ධන විසාන්තියක් සමාජයේ ප්‍රතිතර දියුණු වෙනවා නම් සමාජයේ වැඩිලක් සමාජ සම්බොධ්‍යංගය වැඩින්නේ එම නිසා සමාජ සම්බොධ්‍යංගය දිනු කර ගැනීමට අවශ්‍ය නම් මේක විරාගයේ සංභාවයේදී විරාගයේ ඇතුළු කරගෙන සමාජයේ දිනු කරන්නට ඕනේ ඒ කියන්නේ කාර්යය ඇති කරගන්නේ නැතුව ඒ ගැන ඇලීමක් ඇති කරගන්නේ නැතුව ඒ ඇති ඇලීම ඇති කර ගැනීමට විරාගය ඇති කර ගැනීමට අවශ්‍ය වෙනවා අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් මේ සමාධිය අවබෝධ කර ගැනීම. මේ අධ්‍යාත්මික සමාධිය අනිත්‍ය යන ධර්මයක්. නිරන්තරයෙන් පවත්නා ධර්මයක් මේ අදිස්ථාන කළා නම් අනිත්‍ය කාල පරිච්ඡේදයක් ඒ කාල පරිච්ඡේදයේ තුන පමණයි අද වශයෙන් ධ්‍යානපත්යකට පත් වන සිතක්වත් පවතින්නේ මේක නිරන්තරයෙන් පවතින ධර්මයක් නෙවෙයි අනිත්‍යය යන ධර්මයක් සංස්කාර ධර්මයක් එම නිසා මේකට මම ඇලෙන්න කරන්නට සුදුසු නැහැ කියන අදහස සමාජයේ තුලින් මතුවී එන්නට ඕනේ කවුරුත් කියවාට මේ හදවතට පිනියන්නට ඕනේ ඊට අමතරව මේක දුක්ඛ ධර්මයක් අපි මේ සමාජයේ දිනන කරනවා සමාජය ඇත්ත වශයෙන්ම තීතිය සතුට සුවය ගෙනදෙන ධර්මයක් පළවෙනි දෙවෙනි ධ්‍යාන හතරවෙනි ආදී ධ්‍යාන ඇතිවෙන දැතිවෙන උපරි උපරි ධ්‍යානයන් මතුවන්නට මතුවන්නට සමත වස්තුත ප්‍රමුදිත භාවයේ පසුතට පත් වෙනවා සිතේට පත් වෙනවා එසේ වුවත් ඒ සෝය අපි දුකක් වශයෙන් අවබෝධ කරගන්නට ඕනේ විශේෂයෙන්ම සමාධි සම්බුද්ධංගය ඇති කර ගැනීමට මේ සම්මා සමාධිය ඇති කර ගැනීමට උපභාග වශයෙන් මූලික වශයෙන් කලිය සුපස්සම්යන් සියල්ලම දුකක් ඒ සමාධිය ඇති කරගෙන ඒකට මහත් වූ ගෑමක් මහත් වූ උත්සාහයක් කරලා ඒ සමාධිය ඇති කරගන්නේ ඒ කරන ලබන උත්සාහය ඒකාන්ත වශයෙන් දුකක් එලෙසින් ඇති කරගත් සමාධියත් එලෙසින්ම පවතින එක විපරිණාමයේ වෙනස් ස්වරූපයකට පත් වෙනවා. ඒකත් ඒකාන්ත වශයෙන් දුකක්. සමාධිය පිළිමුණාට පස්ව සිත වික්ෂිප්ත භාවයට සිත කල්පිතීමකටපත් වෙන ඒකත් සමාධිය තුළින් ඇති වෙන දුකක්. අනිත් එක සමාධිය කියන්නේ සිතේ තුළම පවත්නා සංස්කාර මාත්‍රයක් නාම මාත්‍රයක් නා වෙන ධර්මයක් නෙවෙයි සබ්බේ සංඛාරා දුක්ඛා කියන සංස්කාර ධර්මය දුකක්. මේ සමාධිය සංස්කාර ධර්මයක් මේක දුක් ධර්මයක්. ඒ නිසා මේ සමාධිය තුළින් මේ කියන අවබෝධය ඇතිවී විරාගයේ සිතන් සමාධ සම්බද්ධනම් භාවයේදී විරාගයේ නිස්සය කරගෙනමයි සමාධිය භාවිත කරන්නේ. අපි සමාධිය වඩනවා නමුත් එළියේදී නෙවෙයි සංස්කාරයෙන් නෙවෙයි විරාගයෙන් යුතුව සමාධිය අවශ්‍ය නිසා සමාධිය ප්‍රගුණ කරනවා. විරාගයෙන් යුතුව ඒ සම්පතව මේක අනාත්ම වශයෙන් දකින්නට වඩා ඇති කර ගන්නට පුළුවන්. විශේෂයෙන්ම දැනගන්න ඕනේ මේක සමාධියේ නෝන ධර්මයක් බව. තමා නොකඩාගත්තේ තමාගේ සිතතලින්ම ජනිත කරවාගත්තේ. එසේ වුවත් ඒක අසංගත සිතින්ම මවාගෙන හලද සංකේතිතයන් සිතින්ම නිර්මාණය කර ගන්නා ධර්මයක්. ඒ ධර්මයේ සිත තුළ පවත්නා නාමාත්‍යක් විනා මම කියාවෝ ආත්ම කියාවෝ ගැනීමේදී ධර්මයක් නෙවෙයි සංස්කාර මාත්‍යක් නාමාත්‍යක් කියන්නේ. අවබෝධය ඇති කරගෙන මේක කෙරෙහි ඇලෙන්නට සුදුසු නැහැ. මේක විරාගය ඇති කර ගැනීමටයි සුදුසු කියන අවබෝධයෙන් යුතුව ඒ විරාගය ඇති කරගෙනයි සමාධි සම්බොධ්‍යංගේ ගුණ කරන්න ඕනේ. අන්න එලෙසම විරාගනිසිතන් සමාධි සම්බොධ්‍යංග සම්භාවයේදී විරාගයේ මිශ්‍රය කරගෙන සමාධිය දියුණු කරන විට සමාධිය බොධ්‍යංග ධර්මයක් වශයෙන් අපේ සිත තුළ වැඩෙනවා. නැත්නම් සම්මා සමාධිය පමණක් වැඩෙන්නට පුළුවන් බොධ්‍යංග ධර්මයක් වශයෙන් නෙවෙයි. ඊළඟට නිරෝධ නිස්සතාන සමාධි සම්බොධ්ධං වන් භාවයේදී නිරුද්ධ වීම දැකනක සමාධි සම්බොධ්ධං භාවිතා කරන්නට ඕන. නිරුද්ධ වෙනවා කියන එක සමාධියක සිට කවදාවත් අත්දකින්නට යෝගාවචයකට පහසු වන්නේ නැහැ. විශේෂයෙන්ම සමථ සමාධි නිරුද්ධ නිරුද්ධ වී යන ආකාරයේ සමාධියක සිටින විට දකින්නට බෑ. එම නිසා ඒ පළවෙනි ධ්‍යාන දෙවන ධ්‍යාන ආදී ධ්‍යාන වලට සිටපත් කරගන්නට පුළුවන් යෝගාවචයන් විසින් ඒ සමාධියෙන් සිට නැගී සිටින විදසම කල්පනා කරන්නට ඕන. මේ සමාධිය දැන් නිරුද්ධ වේගයේ ධර්මයක් නේද? නිරෝධ ධර්මයක් නේද කියලා. මේ මාස්සා සමාධිය සමාධියක් තියෙන අය සමාධියේ සිටින විදිහ සමාධියේ නිරෝධය කියන ආකාරය දකින්නට පුළුවන්. අපි මේවා කලින් මොනවද ඉස්සර කරලා තියෙනවා මේ දීමස්සා සමාධිය ආදී ධර්ම ගැන ඉස්සර නැවත ඒවා ප්‍රකාශ කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඊළඟ එක මොක්ඛප්ප පරිණාමී සමාධි සම්බුද්ධංගම් භාවයේ මේ සමාධි සම්බුද්ධංගේ භාවිතා කර යුතු වන්නේ අල්ලන්නේ නැතුව, උපාදාන කරන්නේ නැතුව, ආදානය කරන්නේ නැතුව සමාධිය වඩනවා. නමුත් ඒක අපි බදාගන්නේ, අල්ලාගන්නේ. අතහැරලා අතහරින්න අතහරින්න සමාධිය භාවිතා කරන්නේ. නිවන් යෑමට සමාධිය අවශ්‍ය නිසා ඒ සමාධිය වඩනවා. දෙහෙතක් බොන්නේ අර කටට පිටකස කතාවක් කියන්නේ ආශාවකින් නෙවෙයි. රෝගේ සුව කරගන්නට ඕන නිසා දෙහෙත බොනවා. ඒක පිච්ච බව දන්නවා, ඒක අමුතු බව දන්නවා, ඒක නිරස බව දන්නවා. ඒකට ඇදලා නැහැ. නමුත් ඒක බොන්නට නෑ. මොකද රෝගය සුවතර ගැනීමට. එමේසා සමාධිය වඩන සමාධි සංඥාගේ ජීවන කරගන්නවා. නමුත් ඇදීගෙන අතහැරලා අතහැරලා උපාදාන අතහරින්න කටයුතු සජ්ජනය කරමින්. එතකොටයි වස්සංග පඥාන සමාධි සම්බොධ්‍යංගන් භාවයේදී කියන කොටස යෝගාවචරයේ සිදුකලා වන්නේ අන්න එවිට තමයි සමාධි සම්බොධ්‍යංගයේ සිදුකල දිනවන්නේ. මෙන්න මේ ආකාරයෙන් කටයුතු කළොත් සමාධියේ සිට තුළ සමාධි සම්බොධ්‍යංගයේ සමාධි දිනු කර ගන්නට පුළුවන් වෙනවා. මේ සමාධිය බොධ්‍යංග ධර්මයකට අමතරව විශේෂයෙන්ම බලධර්මයක් වශයෙන් සිත තුළ දිනු කර ගන්නට ඕන. බලධර්මයක් වශයෙන් කියන්නේ ඕනෑම අවස්ථාවකදී අසමානික භාවයෙන් සිත සංකිත වන්නේ නැතුව සිත පවත්වා ගන්නට පුළුවන් මට්ටමට සමාධිය දිනවන්නට ඕන. ඒ කියන්නේ තමා සිටින වාතාවරණය කුමක්වත් ඇතන ශබ්ද බද්ධ කුමක්වත් කොපමණ කලබල කාඩේ තත්ත අවස්ථාවක වත් අමාට අවශ්‍ය නම් එක ශරණයක් තුළදී එක නිමේෂයක් තුළදී මේ සමාධිය ඇති කරගෙන සිටීමට අන්න ඒක ඔහුගේ සිත තුළ සමාධි බලයක් වශයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ අසමාහිත භාවයෙන් අසංකේ වෙනවා. සංකේවන්නේ නැහැ. හැලෙන්නේ නැහැ. අසමාහිත භාවයට පත් කරන යම් යම් කරුණු තියෙනවා. මේ ශබ්ද බද්ධ ඇහෙනකන් ගැළපෝ දක්න තැන් ඒ වගේම තමාගේ භාවනාවට පරිබෝධ කරන තැන් මේ වැනි අවස්ථාවලද අවස්ථාවකදී තමාගේ සිතට සමානට අනුකූල වන පරිදි සමාධිය ඇති කර ගන්නට පුළුවන් නම් ඒක සමාධි බලයක් වශයෙන් වැඩෙනවා සමාධි බලයක් වශයෙන් වැඩෙන්නට ඕනේ නිවන් යන පුද්ගලයන්ට විශේෂයෙන්ම මේ විපස්සනා සමාධි බලයක් තියෙන්න ඕනේ. සම්මෝහන සමෝහන අරමුණ කවර වාතාවරණයක් ඇතිවෙවත් ඒවට එළින්නම් ගැටීමක් නැතුව ඒ වේයි අනිත්‍යදී ලක්ෂණ දැකලා භාවනා කිරීමද ප්‍රාණිත සමාධියක් නම් මේ යෝගාවචරය කොතන භාවනා කළත් සමාධියේ භාවනා තුළින් සාර්ථක ප්‍රතිඵල ගන්නට පුළුවන් යෝගාවචරයක් වෙනවා. නිසා සමාධි බලයක් වශයෙන් මේක දියුණු කරගන්නට පුළුවන් නම් මේක ඉතාමත් සුදුසුයි. මේක අමතරව මේ සමාන සම්බොධ්ජංගේ දිනු කරගන්න ඕනේ නෑ ධම්මාන ධම්මානුපස්සනාවේ දක්වා ඇති පරිදි සතර සතිපට්ඨාන ධර්මනා භාව සූත්‍රයේ ඒ අනුපස්සනා වැඩෙන ආකාරයෙන් ධම්මානුපස්සනා වැඩෙන ආකාරයෙන් ඒකේක පහසෙයි සාමාන්‍ය ඕනෙම කෙනෙකුට කරන්නත් පුළුවන් අසම් සම්මාද්දස්සම් සමාධි සම්බුද්ධං ගන්නත් මේ අද්දස්සම් සමාධි සම්බුද්ධං ගෝතේ පජානාති සමාවේශක තුළ දැන් සමාජ සම්බොද්ධංගේ නැත්නම් ඒ සමාජ සම්බොද්ධංගේ දිනුවේ නැති බව තේරුම් ගන්න. මේ සමාවේශක තුළ සමාජ සම්බොද්ධංගේ දිනුවේ නැහැ කියලා ඒක දැක්කලා පැත්තට වෙලා නිකන් ඉන්නවා කියන එක නෙවෙයි මේ අදහස් කරන්නේ. දිනුවේ නැත්නම් මේක දැකලා දිනුවීමට උත්සාහ ගන්නවා කියන එකයි. සම්තං වාජ්ජත්තං සමාය සම්බොධ්ජං අත්තිමං අජ්ජත්තං සමාය සම්බොධ්ජං හෝති ප්‍රජානාති. සමාගේ චිතතෝ දැන් සමාය සම්බොධ්ජංගේ දිනුවල තියෙනවා නම් ඒකත් දැනගන්න. ඒ කියන්නේ පළවෙනි කියන්නේ දෙවන තුන්වන ආදී ධ්‍යාන වලට පිටපත් කරගන්නට පුළුවන් නම් ඒකත් දක්ුණා. ඒක දැකලා එතන මෙතන වෙන්න කියනවා නෙවෙයි උන් අදහස් කරන්නේ. සමත් එහාට සමාධියේ සිටතර සමාධි සම්බොධ්‍යන්නේ දුරු කර ගැනීමට තියෙනවා. ඒවත් දුරු කර ගැනීමට උත්සාහ කරනවා. යථාර්ථයම් සම්නත් සමාධි සම්බුද්ධංගසෝපාදෝ හෝති සංසේසගානාති යම් කඩක සමාධියේ සිට තුළ මේ නූපන්නාව සමාධි සම්බුද්ධංගේ වැඩෙනවා නම් ඒකත් දැනගන්නවා සමාධි සම්බුද්ධංගේ කියන එක දැනගන්නේ කොහොමද අර කියපු අනිත්‍ය වශයෙන් දැනගන්න ඕනේ දුක්ඛ වශයෙන් දැනගන්න ඕනේ අනාත්ම වශයෙන් දැනගන්න ඕනේ ඒකම මේ සමාධිය මගේ සිට තුළ තියෙනවා කියලා දැනීමක් නෙවෙයි අනිත් මේක සමාධිය අනාත්ම වශයෙන් විශේෂයෙන් දැනගන්නට ඕන. මගේ ධර්මයක් නෙවෙයි, මගේ ආත්මයක් නෙවෙයි, මම නෙවෙයි කියන එක. යකාචේ උපන්නස්ස සමාධි සම්බොධ්‍යං දත් භාවනාය පාරසෝදී හෝතේ සංසපජානාති. යම්කලක මේ සමාධි සම්බොධ්‍යංගේ හේත සියම්ම තමයි චිතතෝ සකාල සම්පූර්ණත්වයට පස්සියත් නම් කියන දැනගන්න. ඒ සිදුවන්නේ අනාගාමී මාර්ගඵල සාක්ෂාත් කරගන්න පස්සෙයි. අනාගාමී වූ කෙනෙකුට සංහා සමාධිය සියල්ලම සාර්ථක වශයෙන් සම්පූර්ණ වෙලා තිබෙනවා. එහෙනම් අනාගාමී කෙනෙකුට ඒක සමයක් තුළදී හතරවෙනි ධ්‍යානය දක්වා සිට හතරවෙනි ධ්‍යානය දක්වා සිට දිනු කර ගන්නට පුළුවන්. ඕනෑම අරමුණක් වෙන සමාධිය දිනු කර ගන්නට පුළුවන්, ඇති කර ගන්නට පුළුවන් අනාගාමී කියා පිටාගෙන සිටින අය කල්පනා කරලා බලන්න මෙතන සිටිනවා නම් අය සමාත ඕනෑම අරමුණක් වෙන්නේ ඕනෑම විටක ධ්‍යානයක් ඇති කරගන්නට පුළුවන් 14 වෙනි ධ්‍යානය දක්වා සිටපත් කරගන්නට පුළුවන් කියලා. ඒ සම්මා සමාධිය සම්පූර්ණත්වයට පත් වෙලා තියෙනවා. ඒකට නිමේෂයක් සමාජ එකතනයක් ඒ සමාධියක් ඇති කරගන්නට පුළුවන් වෙනවා. අන්න ඒ විදිහට ඇති වියත්නම් ඒකත් දැනගන්නවා. ඒ තමතර සංවිදේ ධර්මාන පස්සේවා ධම්මේ සුවිරති වර ධම්මාන පස්සේවා මේ සුවිරති සම්දේව ධර්මාන පස්සේවා ධම්මේ සුවිරති මේ සමාධි සම්පොඥංගේ ඇතිවීමේ හේතු දක්නවා. සමාධි සම්පොඥංගේ නැතිවීමේ හේතු දක්නවා. ඇතිවීමේ සහ නැතිවීමේ කියලා හේතු දෙකම දක්නවා. ඒ හේතු දකින්න කුමක් නිසාද? මේ හේතුයෙන් හටගත් ධර්මයක් මේක හේතුඵල දෙකක්. සමාධියේ ඵලයක් යම් කිසි හේතුවක් තිබුණා ඒ හේතු වලින් ජනිත වූ ඵලයක් වෙනා මේක ආත්මයක් නොවේ කියන අවබෝධය ඇති කර ගැනීමට ඒකේ ඒ කන්නේ ඒ වගේම සම්දේ වය දකින්නේ කොහොමද? වය දකින්නේ කොහොමදද? සමාධිය නැති වෙනවා නිරුද්ධ වෙනවා. ඒ දකින්නේ අනාත්ම ලක්ෂණය තවත් ප්‍රකටව අවබෝධ කර ගැනීමට සමාධිය ආත්මයක් නම් මේ සමාධිය නැති යන විටම ඒ ආත්මයේ විද්ධ භාවයටපත් වෙනවා. සමාධිය නැති වෙනවා. යම් කිසි හේතුවකින් සමාධිය තුනනා ඒ හේතුව නිරුද්ධ වී යන විට මේ සමාධියත් නිරුද්ධ වී යනවා සමාට ඕනේ විදිහට පවත්වන්නට පුළුවන් ඕ ධර්මයක් මේක හේතු ඵල දෙකක් හේතු ඵල දෙකක් හේතු ඵල දෙකක් කියන අවබෝධය ඇති කර ගැනීමට සත්‍ය පුද්ගල සංඥාව සකසා ගැනීමට සක්කාය දිට්ඨියක් නිමාන වෙන ධර්මයන් සම්පූර්ණ මුතුරා ගැනීමටයි මේ සම්දේශා වාය දකින්නේ. මෙන්න මේ විදිහට මේ සමාධි සම්බොධ්‍යංගයේ ඒ ධම්මානුපස්සන වැඩෙන ආකාරයෙන් අපි ප්‍රගුණ කරන්නට ඕන. මේ දක්වා අපි ප්‍රකාශ කළ ධර්ම විචාරාසයෙන් සමාධි සම්බොධ්‍යංගයේ භවතා වීමද උපකාර වන කරුණු අපි 11 10ක් තරමක් දුරට විස්තර කළා. සෑම සමාධි සම්බොධ්‍යංග ධර්මයන්ම ඇතිකර ගැනීමට හේතු බුද්ධ වෙන කර්ම තුනක් ඒ බොද්ධංග ධර්මයන් ඇති පුද්ගලයන් ඇතුළු කිරීම ඒ බොද්ධංග ධර්මයන් නැති පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් ඈත් වීම ඒ බොද්ධංග ධර්මයන් දිනු කර ගැනීමට සිටියේ පවත්නා වූ නඳුරු භාවය සමාධි සම්බුද්ධංගය ඇති කර ගැනීමට සමාධියේ බක්ක විසින කිරියතාවයට පාටිවිසම බව සහ ඉන්ද්‍රිය සමර්ථ පරිපාලන කාර්යයේ ඉන්ද්‍රිය සම්පතක් යන පවත්වාගෙන යෑම මේ ධාන්තරව තව කර්ම හතරක් අපි ප්‍රකාශ කළා සුදස කාලයේ කණේ පිට සිට විග්‍රහ කරන්නට ඕන සුසුත් කාලයේ ගන්න විට සිත උද්‍යෝගමත් කරන්නට ඕන එසේම සුසුත් කාලයේ ගන්න විට සතුට කරන්නට උපේක්ෂිත කරන්නට දැනගන්නට ඕන මේ තමතර සමාධියේ නිමිත්තක් කරනවා නම් ඒ නිමිත්ත වශී කරන්නට නිමිත්ත ප්‍රගුණ කරන්නට අපි දැනගන්නට ඕන ඒක සමාධි සම්බන්ධන්නේ දිනු කර ගැනීමට උපකාර වන ධර්ම මේවා සමාධියෙන් දෙයක් වශයෙන් සමාධි බලයක් වශයෙන් සම්මා සමාධි මහා ධර්මයක් වශයෙන් විද්‍යාඥයන් වහන්සේ වදාළා මේ සමාධි සම්බන්ධ ප්‍රතිපදංගයක් වශයෙන් ගැනීමට නම් මේ සමාධියේ අර විවේකයේ නිස්සය කරගෙන, විරාමයේ නිස්සය කරගෙන, නිරෝධයේ නිස්සය කරගෙන, වස්සන්න පඤ්ඤාන අතහරින උපාදාන නොකරන දිනකලේ ස්වභාවය අපිට සාර්ථකලේ. ඒ දාමතර මේ සමාධි බලයක් වශයෙන් ප්‍රගුණ කරනවා නම් මේ ඕනෑම අවස්ථාවකදී අවස්ථාවකදී සමාධියේ සිට සමාධියට පත් කරගන්නට පුළුවන් තරමට සමාධිය දියුණු වෙලා එනම් අන්න මේ එබැවින් අවස්ථාවේදී සමාධිය බලයක් වශයෙන් දිනුනේ බවයි අපි ප්‍රකාශ කළේ. මේ ක්‍රමතරව ප්‍රකාශ කළේ ධර්මානුපස්සනාවේ සතර සතිපට්ඨාන භාවනාවල ධර්මානුපස්සනාවේ ඒ බොජ්ජංග භාවනාව වැඩි ආකාරයෙන් කළේ සෝක්කාරී සමාධිය සමාධි සම්බොජ්ජංගේ නැත්නම් නැති බව දැනගෙන ඒක දිනු කර ගැනීමට උත්සාහ කරනවා එතනම් ඒක ඇති බව දැනගෙන තව තවත් ඉදිරියට ගමන් කර ගැනීමට ඒක තව තවත් බහුලීකරණය කරන කටයුතු කරන සිදුවේ නම් ඒ සමතර මේ සමාජ සම්බොධ්ජංගය සමාජයේ සිටුපුල ඇති වෙනකොට ඒක දැනගන්නවා ඒකත් සමතර සමාජ සම්බොධ්ජංගයේ සියලු සියක් සම්පූර්ණ නම් ඒකත් දැනගන්නවා සමාධිය ඇතිවීමේ හේතුව දකිනා නැතිවීමේ හේතුව දකිනා ඇතිවීම නැතිවීම කියන හේතු දෙකම දකිනවා ඒ තුළින් අපිට සක්කාය දිට්ඨියදී මේ ආත්ම සංඥාව ඉවත් කරගන්නට පුළුවන් වෙනවා මේ දක්වා ප්‍රකාශ කළ මේ ධර්මයේ සාරාංශය නෑ මේ තුළින් මෙයට යම් කිසි කර්මයක් අවබෝධ වන ඒ අවබෝධ කර්ම සමාගයේ ජීවිතයේ දෙකකට එකතු කරගෙන භවනාව සාර්ථක ගන්නමින් කරලා සමාධිය දිනු කරගෙන වෙනත් බද්ධංග ධර්මයන් දිනු කරලා ඒ සමාධිය තුළින් ඇත්ත වශයෙන් දැකිය යුතු සමාසෝධික වේදිකෝ යථාභූත සංඥානාති සමාධිමත් දෙකෙනෙහි මහණෙනි මේ ඇත්ත ඇති සැපෙන් දකින්නේ මොකක්ද ඇත්ත ඇති සැපෙන් දකින්නේ ඉතින් දුක්ඛන්ති යථාභූත සංඥානාතියන් දුක් සමුදයෝති යථාභූත සංඥානාතියන් දුක් නිරෝධෝති යථාභූත සංඥානාතියන් දුක් නිරෝධගාමී ප්‍රතිපදාති යථාභූත සංඥානාති ඒ සමාධිමත් දෙකෙනෙහි මේ සංස්කාර ලෝකයේ මේ නාමයන්ගේ සාරූපයන්ගේ ප්‍රවැත්ම මේ කාන්ත වශයෙන් දුක්ඛය මේ නාම රූප ධර්මයන් කෙරෙහි යම් හැදීමක් තිබෙනවා නම් ඒක දුක්ඛ සමුදය සත්‍යය. මේ ඇලීම නාම රූපයන් කෙරෙහි සැලසීම මාර්ග සත්‍යය. මේ නාම රූප ධර්මයන් සම්පූර්ණයෙන්ම හේවේ විරුද්ධ වේලාම දැකීම නිරෝධ සත්‍යය කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන මේ ඇයට වහවහම නිවෙන සැලසීමේ වාසනාව ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන මේ දේශනාව මෙතනින් නිම කරන්න සෑම දිනකටම නිවන් සුවම අත්පත් වේවා. දැන් කවුරුන් භාවනාවේ යෙදවන්නේ අප මේ ඇස අපේක්ෂා සම්බන්ධය ගැන කතා කරන සහ ඉතා පිටින් අල්පනාක් වීමටයි අපි අදහස් කරන්නේ. උපේක්ෂාව කියන්නේ නැදහත් භාවය. ඒ අදහස් කරන්නේ නැහැ කිසිවක් කර තියාගන්නට නැහැකිව ඒ වගේම ප්‍රඥාවෙන් ඈත් වෙලා ඔහේ මඳහත් සිටිනවා. එහෙම එවැනි මඳහත් වීමකට කියන්නේ අඥාන උපේක්ෂා. අපේක්ෂාවකෝ. වෙන අන්‍යාන අපේක්ෂාවක් නෙවෙයි මේ අපේක්ෂා සම්බුද්ධංගය තුළදී අපේක්ෂාව කියන වචනයෙන් අදහස් කරන්නේ. ප්‍රඥාව මිශ්‍ර වූ සංස්කාරයන් යථාර්ථයේ දැනගලම කරනු ලබන උපේක්ෂා බවයි නදහස් බවයි උපේක්ෂා සම්බන්ධයන්ට ඇතුල් වන්නේ. මේ උපේක්ෂා සම්බන්ධයන් ඇතිවීම සඳහා නැත්නම් උපේක්ෂා සම්බන්ධංගය ඇතිකර ගැනීම සඳහා සියලුම සංස්කාර කෙරෙහි නැතහත් වාසය කිරීම ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. සමාගයේ පංචස්කන්ධ ලෝකයේ නෙමෙන බාහිර පංචස්කන්ධ ලෝකයේ කෙරෙහි එවැගේම පන්නත සියලුම අජීව වස්තුන් කෙරෙහි අතීත අනාගත සංස්කාර කෙරෙහි නැතහත් වෙසීම බොහෝ දුරට උපේක්ෂා සම්බන්ධංගයේ වැඩිදුණ කර ගැනීමට උපකාර වෙනවා. සමාගයේ පංචස්කන්ධ ලෝකයේ වෙන මඳහත් වන විටේ මේ නියම தත්ත්වය දැනගෙන මඳහත් වෙනවා විනා අර කිසිවක් කර කියාගත නොහැකි අඥාන වශයෙන් මෝඩකම කෙරෙලා කරන කරුණ ලබන මඳහත් වීම අදහස් කරන්නේ නැහැ. මේ නිසා සමාගයේ රූපස්කන්ධය ගැන කල්පනා කරනවා නම් සමාගයේ රූපස්කන්ධය කොයි ආකාරයෙන් පැවතුණා. කොයිතරම් ජරා ජීවන තත්ත්වයකට පත් වී තිබුණත් කොයි ආකාර දුකක් මේ තුළින් දැනෙතවත් මේ ආදී කවර අවස්ථාවකදී වුවත් ඒ සංකප්පන්දේ පවත්නාව රූපස්කන්ධේ යථාර්ථය අවබෝධ කරගෙන මේක ස්වභාවික ධර්ම මාත්‍යයක් මේකේ ස්වභාවයේ අනිත්‍යයට යන ගතිය මේ සමාගයේ ධර්මයක් නෙවෙයි මට ඕනෑ විදිහට හසුරවන්නට පුළුවන් ධර්මයක් නෙවෙයි කියලා අවබෝධය පෙරට කරගෙන ස්වභාවයේ ස්වභාවයේ තුන භාග කොට ලැබවත් වාසය කරන්නට පුළුවන් නම් තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ මේ රූපස්කන්ධයේ කෙරෙහි උපේක්ෂාව ඇතුව වූ වාසය වූ වාසය කරනවා වෙනවා. මෙතෙන්ම මේ වේදනාස්කන්ධයේ කෙරෙහි උපේක්ෂාවෙන් යුතුව වාසය කරන සුවනවා. වේදනාවේදී විශේෂයෙන්ම සුඛ සහ දුක්ඛ කියන උපේක්ෂා දෙකෙන් ලැබවත් වාසය කළ යුතුයි. රූපත් සුඛ වේදනාව ජනිත වෙන විට බොහෝ දෙනෙක් කරන්නේ උද්දාමයේ පස්සන එක. ඒකේ උද්දාමයේ පස්සනදී සුඛ වේදනාව අනිත්‍ය යන ධර්මය බව අවබෝධ කරගෙන එය හේතුන්ගෙන් හටගත් චිත්ත සංස්කාර මාත්‍යයක් වෙන අනිත්‍යව නොවන බව වටහාගෙන ඒ සුඛ වේදනාව කෙරෙහි සුඛ වේදනාව කෙරෙහි බඳවා ගන්නට ඕන. ඊට අමතරව දුක් වේදනාව කෙරෙහි සමකටෙක් දුක්වත් ඒ දුක් වේදනාව නැති නොවන නිසා ශාරීරික දුක් වේදනාවන් කෙරෙහි දුක් වීම තුළින් ඒ දුකට අමතරව මානසික දුක් ඇතිවන නිසා මානසික දුක් වේදනාවන් කෙරෙහි දුක් වීම නිසා ඒ මානසික දුක් වේදනාව තව තවත් තීව්‍ර වන නිසා ඒ දුක් වේදනාව අනිත්‍යයට යන ධර්මයක් වන නිසා මේ ආදී වශයෙන් මේ ආකාරයෙන් එම ඒ පිළිබඳව කර්ම වෙනසා බලා එන නිසාම මදහත් මේ යුතුය කියන අදහස තේරුම් කරගෙනම දුක් වේදනාව කෙරෙහි මදහත් වන්නට ඕන. මෙසේ තමයි පංචස්කන්ධ ලෝකයේ රූපස්කන්ධය සංඥාස්කන්ධය පමණක් නෙවෙයි අනිකුත් ස්කන්ධ කෙරෙහි මදහත් වීම සාමර්ථන උචිත වෙනවා. තමාගේ සංඥාස්කන්ධය තුළින් තමයි මේ දේවල් මතක තබා ගන්න. මේ දේවල් මතක තබා ගැනීමේ ශක්තිය පවතින සංඥාස්කන්ධය තුළ හැබැයි තමා මෙතෙක් ඉගෙන ගන්න දේවල් අමතක වෙනවා නම් ඒ ගැන නැදහත් වීමයි කළ යුතු. ඒ ගැන දුක් වීමෙන් කවදාවත් ඒක ඒක පිළියමක් නොවන නිසා ඒ සංඥාව පවා සංස්කාර මාත්‍රයක් නිසා ඒ බව අවබෝධ කරගෙන මේකත් මගේ ධර්මයක් නෙවෙයි මේකත් ස්වභාවක ධර්ම මාත්‍රයක් කියන අවබෝධයෙන් යුතුව ඒ ස්වභාව ධර්මයේ ඒ සත්‍යභාවය ඒ ස්වභාවයට මා බාරපත සමානදහත් වාසය කරනවා නම් ඒදී ඒ සංඥා ස්කන්ධය කෙරෙහිකොට සිතුව වාස්තු කරන්නට හැකි වෙනවා. එලෙසින්ම සංස්කාර ස්කන්ධයේ විඥාන ස්කන්ධ කෙරෙහි පිළිපදින්නට වන උපේක්ෂිත වාස්තු කරන්නට ඕන. සමාගයේ සංස්කන්ධය පමණක් නෙවෙයි සමාගයේ සමාජ මිත්‍රයන් හිත මිත්‍රයන් වැනි සියලුම බාහිර පංචස්කන්ධ කෙරෙහි මෙලෙසින්ම මඳහත් වීම ඉතාමත් අවශ්‍යයි. විශේෂයෙන්ම කල්පනා කරන්නට ඕනේ මේ බාහිර පංචස්කන්ධ ලෝකයන් තුල පවස්නා වූ සියලුමේ ස්කන්ධ ධර්මයන් සමන්ලී නෙවේ සමන්ඩෝනෑ විදිහට හසුවන සුභාන් ධර්ම නොවේ කියන්නේ. අප පොතෙක් කලොම් කළත් පොතෙක් ප්‍රිය කළත් අපගේ දෝපතුන් සහෝදර සහෝදරයන් මාපියන් නැදෑ මිතුරන් ආදී සියලුම බාහිර පංචස්කන්ධ ලෝකයන් ඒ ඒ පංචස්කන්ධයන්ට අනුකූලව කන්‍යයන්ට අනුරූපව ඉපදී ඔවුන්ගේ මේ ඒ ඒ ආයනික සංඥාන් අනුරූපවම සැප දුක් දුක් වේදනා පිට ඔවුන්ගේම කර්මානුරූපව මේ පරිලෝ යනවා. ඒ අය මේ සත්‍යන්ගේම කර්මයන්ට අනුකූලව නැවත උපදීමක් සිදු වෙනවා. එම නිසා මේ කර්මය ගැන සිහිපත් කරලා සමාධිය දෝන බව සිහිපත් කරලා ඒ බාහිර පංචස්කන්ධ ලෝකයේ පවත්නා වූ යථාර්ථය අවබෝධ කරගෙන ඒවා අනිත්‍ය බව දුක්ඛ බව එලෙසම සමාට ඕනේ විදිහට හසුරන්නට නැති අනාත්ම ධර්මයන් බව තේරුම් කරගෙන එසේ අවබෝධ කරගෙන ඒ බාහිර සංකප්පන්ද ලෝකයන් කෙරෙහි මඳවත් වීම ඉතාමත්ම උපකාර වෙන මේ බුද්ධංගයේ සම්මේ පෙක්ඛා සම්බද්ධංගයේ ඇති කර ගැනීමට. ඒ ධර්මචලව මේ බාහිර අජීවී වස්තුන් ඒ වගේම ස්වභාවික ධර්මයන් කෙරෙහි මැදහත් වෙන සාමත් සදසේ කිසිම බාහිර සංස්කාර ධර්මයක් අපි කොයි ආකාරයෙන් සිටවත් අපට ඕනෑ විදිහට හසුවන්නට හැකියාවක් නැහැ. මේ නිසා මේ බාහිර සංස්කාර කෙරෙහි සතුට වීම හෝ කලකිරීම හෝ නැත්නම් දුක් වීම එක වශයෙන් අපගේ චේත තුළම පවතිනාව මෝඩකම විනා අනිත්‍යයක් නෙවෙයි. එම නිසා මේ බාහිර සංස්කාර ලෝකයේ සත්‍යය අවබෝධ කරගෙන ඒ ස්වභාව ධර්මයන් කෙරෙහි පවා උපේක්ෂිත වීම සාමත් සුදුසුයි. අතිශයින්ම දරුණු පීඩා ගෙන දෙන අන්දමේ කාලිකන්ත විපර්යාසයන් නැතුවන්නට පුළුවන්. අධික වස්තාවන් අධික ඉදෝරයන් වැනි දේවල් නැතුවන්නට පුළුවන්. රටේ යුද්ධ කලකෝලවල වැනි ධර්මයන් නැතුවන්නට පුළුවන්. මේ බාහිර ස්වභාව ධර්ම ඒවා කෙරෙහි අපේ සිත කලකිරවා ගත්තාට නැත්නම් සත්‍යෝවාට ඒකම නැති වැඩක් නෑ. මේ සෑම දෙයක්ම අනාත්ම ධර්ම අපට ඕනෑ විදිහට හසුරවන්න පුළුවන් ධර්ම නෙවෙයි කියලා අවබෝධයෙන් යුතුව ඒ බාහිර සංස්කාර කෙරෙහි අධිය වස්තුන් කෙරෙහි ස්වභාවික ධර්මයන් කෙරෙහි නැදහත් වීමයි පිටාමත්නම් ප්‍රඥාව වචරේ. එම නිසා මෙසේ සමාගයේ ලෝකයක් වාහන පංචස්කන්ධ ලෝකයක් අදී මේ සියලුම ස්වභාව ධර්මයන් සහිත සකල සංස්කාරයන් කෙරෙහිම උපේක්ෂිත වීමට යෝගාවචරයන් පුරුදු පුහුණුවන්නට ඕන. භාවනා නොකරන අය නෙමෙයි. මේ වාක්‍යෙහි ගැටකෙතුම සිටියම නෙවෙයි මේ වෙනම ධර්මයන් ඇතුවාට පස්සේ මේ වෙන ස්වභාවය තේරුම් අරගෙන ඒ ස්වභාවයේ ස්වභාවයකම පත් කරන මැදහත් වීම තමයි කළ යුත්තේ යෝගාවචරයන් විසින්. එනිසා මේ වර්තමාන සංකප්පන්ද රෝගයේ මෙන්න ඒ බාහිර සංස්කාරයන් මෙන්න අතීත අනාගත සංස්කාරයන් කෙරෙහි බැඳහත් වීම ඉතාමත් සුදුසු වෙනවා. අතීතයේ යම් සංස්කාර තිබුණා නම් තමයි රූපය හෝ වේදනාව හෝ සංඥාව හෝ කවදාවත් හෝ ඒ සෑම ධර්මයක්ම දැන් ලැබී වැළදී ගිය ගොස් ඇති ධර්ම. ඒවා ගැන කවදාකාරයකින් අපි සිතුවත් කිසිම ප්‍රයෝජනයක් වන්නේ නැහැ. මේ අතීතයේ දැන් සම්පූර්ණයෙන් වැළදී ගොස් නිසා ඇති නිසා අතීත සංස්කාර කෙරෙහි නැදහස් වීම ඉතාමත්ම පහසුවෙන් කෙනෙක්ට කරන්නට පුළුවන් වෙනවා. අතීතය අල්ලාගෙන දුක් වීම නෙවෙයි අතීතය අල්ලාගෙන සතුට වෙන්න සැප මේ සෝයක් ලැබීම නෙවෙයි සතුටක් අත්දැකීම නෙවෙයි කලියුත්තේ උපේ සිට වීම මේ උපේක්ෂාව බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා තුළ විද්‍යමාන වන්නා වූ සත්‍ය ධර්මයක් ඇලියදී සතුටින් සතුටටපත් වීම දුක්ඛත්ත්‍යන ලෝකයාගේ ස්වરૂපයක් ගැටෙන එක පිට සංසප්තයාගේ පවාසනාව ධර්මයක් එනිසා මනස්යන් වශයෙන් භාවනා කරන යෝගාවචරයන් වශයෙන් මේ බුදුපසේබුදු මහරහත් මහෝත්තමයන් වහන්සේලාගේ උසස් ගුණ ධර්මයක් වූ ප්‍රේක්ෂාව සමාජයේ සිටසුන්ට ඇතුල් කර ගැනීමට උත්සාහ ගන්නට ඕන අතීතයේ සම්පූර්ණයෙන්ම වැළඳී ගිය ධර්ම එම නිසා ඒ අතීතය ගැන කලකිරීම හෝ දුක් වී හෝ සතුට වී හෝ කිසිම ප්‍රයෝජනයක් නැහැ වැළඳී ගිය ධර්මයේ වැළඳීම දියාවයි මම අදහස් ප්‍රතිස්මාසිය අපිට සිත මනහත් සබා ගැනීමයි ඉතාමත්ම සුදුසු වන්නේ අනාගතේ තාම කැමිනේ නැති ධර්මයක් කවර ආකාරයෙන්ද මේ දෙක යන්නටත් බැරි ධර්මයක් වෙන නිසා අනාගතය ගැන අදහස් මේ සාමර්ථ සුදුසේ. මෙසේ අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රේ තමයි වායසා අධ්‍යාත්මික වශයෙන් ඇත්තව සියලුම සංස්කාර කෙරේ මෙතහත් නොහින් විතරම බඳහත් වාසයෙන් කාණ්ඩ පුදුමන නම් අසේ වාසයෙන් කිරීම බොහෝ දුරට ප්‍රේක්ෂක සම්බන්ධයෙන් ඇති කිරීමට විවහල් වන ධර්මයක් වෙනවා. මේ තාම ප්‍රබලව මේ ශේක්ෂාවෙන් පුණ්‍ය ධර්ම ආශ්‍රය කිරීම උපේක්ෂාව නැති පුණ්‍යල වන්දන කරේත ධර්ම නෙවේ සංස්කාර මාත්‍රය තියෙන නැති යන සංස්කාරද මේ සංස්කාරය ඇතිවීමම ඒකාන්ත වශයෙන්ම දුකක් මේවා ඇලෙන කරේත ධර්ම නෙවේ කියන අවබෝධයෙන් යුතුව උපේක්ෂාව දිනු කරනා නම් උපේක්ෂාව කෙරෙහි ඇලීමකින් කරව ඊට අමතරව නිරෝධ නිස්සතම්මේ උපේක්ෂාවේ විරුද්ධ වීම දැක දැකාම භාවනාව කරෙත්තේ උපේක්ෂාව දැන තිබෙනවා තව මොහොතකදී නැතිවන්නට පුළුවන් සතුට වේදනාවක් ඇතිවන විටම උපේක්ෂා වේදනාව පලා යනවා දුක් වේදනාව දුක් සහගත චේතනාවක් සිතට පහළ වෙන විටම උපේක්ෂා සහගත සිතට සිත තුළ සඳහා පවතින හැකියාවක් නැති යනවා එම නිසා මේ උපේක්ෂාවත් භාවිතා කළ යුතුවන්නේ නිරෝධමේ සඳහා නිරුද්ධමේ යන ආකාරය දැක දැක දැන් තියෙන උපේක්ෂාව කාලමෝතකදී නිරුද්ධ වෙනවා. මෙන්න මේ නිරුද්ධ වීම දැක දැක භාවිතා කරනවා නම් මේ දකින සිටේ නිරුද්ධ වීමක් දකිනවා නම් ඇත්ත වශයෙන්ම මේ දේ කෙනෙකුගේ සිත අර විදර්ශනා උපේක්ෂාව වශයෙන් ඇති කරගෙන කටයුතු කරපු ලෝකාවසලයේ මේ සිත භාංගානුපස්සනා විදර්ශනා ඥානය කරා දින කර ගන්නට පහත් වෙන හැකි වෙනවා. මේ විදිහට නිරෝධ නිශ්චිතන් නිරෝධය නිශ්චය කරගෙනම මේ උපේක්ෂා සම්බුද්ධංගේ වැඩි යුතුවන ඒ වගේම ඒ උපේක්ෂාවත් අතහරින අතහරින සියලුම සංස්කාරයන් අතහරින නැතිනම් ලෝකේ උපාදීයේ කිසිම ධර්මයක් උපාදාන කරගන්නේ නැතුව භාවනාව කළ යුතු වන්නේ මේ විදිහට ශ්‍රේෂ්ඨ සම්බොධ්ජංගේ දිනු කළ යුත්තේ. ඒක අමතරව මේ ශ්‍රේෂ්ඨ සම්බොධ්ජංගේ දිනු කරන විට ධම්මානුපස්සනා වැඩි ආකාරයෙන් මේ ප්‍රගුණ කරන්නට උත්සාහ ගන්නට ඕන. සතර සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළා තිබෙන්නේ අසංකම්මා ආජ්ජත්සන්න පෙක්ඛා සම්බොධ්ජංගන් අස්සනේ උපේක්ඛා සම්බොධ්ජං හෝති පජානාති. තමා තුළ මේ උපේක්ෂා සම්බොජ්ජංගේ මේ දක්වා ඇති නැත්නම් ඒ ඇති නැති බව දැනගන්නවා. එසේ දැනගෙන තමා තුළ මේ දක්වා ඇති නැති ඒ උපේක්ෂා සම්බොජ්ජංග ධර්මය ඇති කර ගැනීමට කටයුතු කරනවා. එය දිනු කර ගැනීමට උත්සාහ කරනවා. ඊළඟට සම්තන්වා අධ්‍යත්තං උපේක්ෂා සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්සං උපේක්ඛා සම්බුද්ධං හෝති පජානාති වශයෙන් යනුවෙන් වදාළ පරිදි තමා තුළ උපේක්ඛා සම්බුද්ධංගේ දැන් ඇති නියත්නම් ඒකත් දැනගන්න. තමා තුළ මේ උපේක්ඛා සම්බුද්ධංගේ දැන් සිදෙනයි කියලා. ඒ සිටීම පමණක් නෙවෙයි උපේක්ෂා සම්බොජ්ජංගේ නැත්නම් උපේක්ෂාවේ යථාර්ථයක් දැනගතේ තියෙනවා. මේ උපේක්ෂාව සංස්කාර මාත්‍රයක්. මේ උපේක්ෂාව අනිත්‍යද යන ධර්මයක්. ඒ උපේක්ෂාව තමයි දවන අනාත්ම ධර්මයක්. මේ සංස්කාරයත් ඇතිවෙන්නේ නිවන තමයි සුදුසු, නිවන තමයි උතුම්. මේ ආදී වශයෙන් මේ උපේක්ෂාවේ යථා තත්ත්වය යථා පරිදිම අවබෝධ කරගන්න එකයි අසං සංසම්මාජ්ජස්සං උපේක්ෂා සම්බොධ්‍යාන අත්මේ අජ්ජත්තං උපේක්ඛා සම්බුද්ධං හෝති පජානාති යමේ බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ උපේක්ෂාවේ යථාර්ථය යථා පරිදිම අවබෝධ කරගන්නවා. ඊට අමතරව යකාච අනුප්පන්නසෝපේක්ෂා සංවර්ධංගසෝපාදෝ හොතේ සංච පජානාති සමාතුල මේ දක්වා අපේක්ෂා සම්බුද්ධන්ගේ වැඩි නැත්නම් නැත්නම් ඇති නැත්නම් ඒ ඇති වෙන විට ඒ ඇති වෙන බවත් දැනගන්නවා. ඊටමතරව යථාච උප්පන්නස්ස උපේක්ෂා සම්බුද්ධංගස්ස භාවනාය පාරිපෝදී හෝතේ සංසේ පජානාති තමාගේ සිත තුළ ඇති වී ඇති මේ උපේක්ෂා සම්බොධ්ජංගය භාවනාව තුළින් පාරිපූර්ණ විහෝතිය සම්පූර්ණත්වයට පත්වියත් නම් පංච පජානාති එය දැනගන්නවා. මේ උපේක්ෂා සම්බොධ්ජංගයේ සත්‍ය සම්පූර්ණ වශයෙන්ම පරිපූර්ණත්වයට පත්වන්නේ අත්හත් ඵල චේතෝ විමුක්තිය ලැබුවාට පසුයි. ඒ පෙරනේ සහතන් වහන්සේ කෙනෙකුට විමුක්ත සිතක් උදානාය විමුක්ත සිත උදා වූ කෙනෙකුගේ සිත තුළ කලංග උපේක්ෂාවයයි හඳුන්වනු ලබන අංග හයකින් සමන්නාලත උපේක්ෂාවක් නිරායාසයෙන්ම ඇති වෙනවා. අංග හයකින් සමන්නාලත උපේක්ෂාව කියන්නේ අස කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් හය තුළින් කවර අරමුණක් ඒ ඉන්ද්‍රයන් දෙබදල වුණත් එදිනමක් ඇතිවන්නේ නැතුව ඒ වගේම ගැටීමක් ඇතිවන්නේ නැතුව ඒක දැනීම මාත්‍රයකින් නැති වෙන තත්ත්වයට ඒ කියන්නේ රූපයක් දැක්කාට පසු කිසිම සිතේලක් සිතතෙන් ගලාගෙන යන්නේ අසංස්කාර වශයෙන් හෝ අනිත්‍ය වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ කවර ආකාරයකින් හෝ හොඳට හෝ නරකට හෝ කොමන අන්දමකින් හෝ සිතිවිලි ගලා යාමක් සිදුවන්නේ නැතුව දැනීම මාත්‍රයෙන් නතර වෙනවා. උපේක්ෂාවක් අමුතෙන් ඇති කර ගැනීමට උත්සාහ ගැනීමක් අවශ්‍ය වන්නේ එවැනි විමත සිතක් ඇති කෙනෙකුට. ඒ වගේම තමයි කනට ශබ්දයක් ඇසුණත් නාසයට ගඳ සුවඳක් දැනෙනත් අනිකුත් ඉන්ද්‍රයන්ද ඒ ඒ අරමුණු මේ ලැබෙනවා. ඒ සෑම අවස්ථාවේදීම සිත සංස්කාරයන්ගෙන් ඈත් වෙලා නැතහත් මෙතව පවතින සංස්කාර ලෝකයේ සිටින් ඈත් වී ගොස් එම සිත තුළ ඇත්ත වශයෙන්ම තමන් උපේක්ෂාව පිළිපදලා තිබෙනවා. අමුතෙන් උපේක්ෂාව ප්‍රතිකර ගැනීමට උත්සාහ ගන්න අනිවාර්යයෙන්ම උපේක්ෂාව සිත තුළ තැන්පත් වෙනවා. අවශ්‍ය නම් Taman ඕන ආකාරයෙන් වෙනි පුද්ගලයෙකුට සිතන්නට පුළුවන්. හොඳ හොඳ වශයෙන් ඕන හිතන්නට පුළුවන්, අරක වශයෙන් ඕන හිතන්නට පුළුවන්. අවශ්‍ය නම් ඒත් ඒ නිමිත්ත සුදුලේ කිසිසේත් බලපාන්නේ නැත ප්‍රතිසිතින් එවැනි එකක් සිටින්නේ පහළවන්නේ අන්න එවැනි තනන් උපේක්ෂාවක් සමාගයේ සිටඳ ඇතිනේ කියත්නම් එවිට ඔහුට දැනගන්නට පුළුවන් වෙනවා සමාගයේ සිටුල මේ උපේක්ෂා සම්බද්ධංගාය භාවනාය පාරිසෝරී හෝතේ මේ භාවනාව තුළින් සම්පූර්ණත්වයට පත්ී ඇතේ කියලා මේ විදිහට මේ උපේක්ෂා සම්බද්ධංගය ඒ ධම්මානුපස්සනාව වෙන ආකාරයෙන් ප්‍රගුණ කළ යුතු වෙනවා. එසේම ඒ ධම්මානුපස්සනාව සම්පූර්ණ වීමට නම් අර වය ධම්මානුපස්සේවා ධම්මේසු විහෙරති සමුදය ධම්මානුපස්සේවා ධම්මේසු විහෙරති කියන කොටස් දෙකක් ප්‍රගුණ කරන්නටම ඕනේ දැනගත යුතු වෙනවා. සමුදය ධම්මානුපස්සේවා ධම්මේස විවසීමේ උපේක්ෂා සම්බොධ්‍යංග ධර්මය ඇතිවීමට හේතු කරුණු ඇතනම් අන්න ඒ හේතු කරුණු ඇති වූ හේතු ඇති වූ සමුදයක් දැක දැක භාවනා කරනවා විශේෂයෙන්ම උපේක්ෂා සම්බොධ්‍යංගය ඇතිවීමට සමුදය වන්නේ හේතු වන්නේ යෝනිසෝ මනසිකාරය සහ පස්සේ අපේ නොවන සිතන ආකාරයට අනුවයි අපේ උපේක්ෂාව පිහිටා තිබෙන්නේ. මේ සමතර ස්පර්ශය මනෝස්පර්ශයට අනුකූලවයි. මනෝස්පර්ශය ඇතිවන පමණයි මේ උපේක්ෂාව පිහිටන්නේ. එම නිසා ඒ සම්මුතියක් දැකෙහි දකෙහි වෙනවා සමාධිය සහ ප්‍රඥාවෙන් යුතුව මේ උපේක්ෂා සම්බොජ්ජංගයේ ඇතිවීමේ හේතුව මේකයි. මේ ස්පර්ශය නිසා, මේ පස්සේ නිසා එතින්න මේ යෝනිසෝ මනස්කාරයන් නිසා මේ උපේක්ෂා සම්බොජ්ජංගයේ ජනිත වෙනවා සිත තුළ තියෙනවායි කියලා. ඒ ඒකෙන් දැනගත්තාට පස්සේ තව තවත් තව තවත් දිනු කර ගැනීමට උපකාර මේ කටයුතු කරන්නට පුළුවන් ඒ සමුදේ ධර්මයන් තව තවත් ඇතිවීමට සිතසුවට ඇතුල් වීමට ඉඩ දීමේ එමෙසා ඒ උපේක්ෂා සම්බුද්ධංගේ සමුදයක් දකින්නට ඕන උපේක්ෂා සම්බුද්ධංගේ වැයක් තියනවා විය සිරදී යාම ඒ සමුදේ නැතිවීම නිසා උපේක්ෂා සම්බුද්ධංගේ ඇති වෙනවා නම් සමුදය නැති වී යනකොට උපේක්ෂා සංගොඩ්ඩංගේ නිරුද්ධ වී යනවා. ඒ ඒ නිරුද්ධ වී යන ඒ වර්ෂෝභාවයෙන් දැකදක භාවනා කරනවා නම් අන්න ඒදී මේ උපේක්ෂා සංගොඩ්ඩංගේ භාවිතා කළා වෙනවා ධම්මානුපස්සනාව වැඩෙන ආකාරයෙන්. දැන් අපි මේ දක්වා ප්‍රකාශ කළේ ඉතාම කෙටියෙන් මේ සාරාංශ කරනවා නම් ඒ මේ සාරාංශයක් ඉදිරිපත් කරනවා නම් ඇයි උපේක්ෂාව කියන්නේ අඥාන උපේක්ෂාව නෙවෙයි ප්‍රඥාවෙන් යුතෝ මදහත් භාවයේ සමාධියේ පංචස්කන්ධේ ලෝකයේ කෙරේ බාහිර පංචස්කන්ධ ලෝකයන් කෙරේ අතීත අනාගත වර්තමාන අධිමේ සජීවී සියලුම වස්තුන් කෙරේ නැදහත් වෙන මේ උපේක්ෂා සම්බන්ධයෙන් දුන කර ගැනීමට උපකාර වෙනවා. ඊට අමතරව මේ උපේක්ෂාවෙන් මුතු පුජ්‍යණය මේ ඇතුළත් එබැවින් උපේක්ෂාවක් නැති පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් ඈත් වීමත් උපේක්ෂා සම්පජන්ගේ දිනු කර ගැනීමට හිත තුළ පවර්ණා වූ නැඹුරු භාවයත් උපේක්ෂා සම්පජන්ගේ දිනු කර ගැනීමට උපකාර වන ධර්ම. මේ උපේක්ෂා සම්පජන්යක් වශයෙන් මුත්තා භාවනාව හෝ පවර් භාවනාවක් තුළින් එය දිනු කර ගැනීමට අපේක්ෂා කරන යෝගාවචරය විසින් සමත වශයෙන් ඒ කරනවා නම් තුන්වන ධ්‍යානය දක්වා හෝ ඒ ඥාන ධ්‍යාන දක්වා සිත උපදවා ගැනීමට උත්සාහ ගන්නට ඕනේ. තුන්වෙනි ධ්‍යානයෙන් එහාට විශේෂතාව පිළිගන්නේ සමත වශයෙන්. ඒ දර්ශනා වශයෙන් කටයුතු කරන විට මේ සංස්කාරයන් අනිත්‍ය ආදී වශයෙන් සම්මස්නය කරමින් ඒ ස්වરૂපේ යථා පරිදි දකින්නේ ඒ සියලුම සංස්කාර කෙරෙහි ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව, ප්‍රඥාවෙන් යුතුව බඳහත් සංස්කාරයන් සම්මස්තනය කරමින් භාවනාව කෙරෙන්න ඕනේ. ඒකේ විදර්ශනා උපක්ෂාව පිළිදෙනවා. මේ ඉතාමත් මොහොතින් දිවෙන සංස්කාර උපේක්ෂානාන අවස්ථාවේදී. මේ උපේක්ෂා සංපජ්ජම්ලියත් විරාගයේ නිරෝධය අසුර කරගෙනම භාවිතා කළ යුතුයි විවේකයේ අසුර කරගෙනම භාවිතා කළ යුතුයි යන්න මාතරණයෙන් භාවිතා කළ යුතුයි ඊට අමතරව මේ තේසා සම්බොධ්ධංගේ ධම්මානුපස්සනා වැඩෙන ආකාරයෙන් භාවිතා කළ යුතු බව අප කියනවා. ඒකේ සමාතුල මේ තේසා සම්බොධ්ධංගේ නැත්නම් නැති බව දැනගෙන ඒ තේසා සම්බොධ්ධංගේ ඇති කර ගැනීමට කටයුතු කළ යුතු වෙනවා. සමාතුල උපේක්ෂා සම්බොධ්ධංගේ ඇත්නම් ඒ බව දැනගන්නා ඒ උපේක්ෂා සම්බොධ්ධංගේ යථාර්ථය දකිනා මේවා සංස්කාර මේවා අනිත්‍ය ධර්ම මේවා අනාත්ම ධර්ම මේවා ශූන්‍ය ධර්ම ආදී වශයෙන් ඊට අමතරව මේ ප්‍රේක්ෂා සම්බොජ්ජංගේ සමාගයේ සිට තුළ භාවනාව තුළින් තරම් උපේක්ෂාව පිහිටලා සම්පූර්ණත්වයට පත් වියනම් එයක් දැනගන්නා උපේක්ෂා සම්බොජ්ජංගේ සම්මුතියක් දකිනා වයක් දකිනා මේ සම්දේවය කියන දෙකක් දැක දැක භාවනා කරනවා මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයෙකුට උපේක්ෂා සම්බුද්ධංගේ ජීවන වෙනවා. මේ උපේක්ෂාවමයි ඇත්ත වශයෙන්ම නිවන සාක්ෂාත් කිරීමට දෙහෙලින්ම උපකාර වන්නේ. එම නිසා නම් යෝගාවචරයන් අද දවස් පුරාම මේ උපේක්ෂාවෙන් යුතුව මේ කියන්නේ දක්වා කියන විපස්ස බොද්ධංග ධර්මයන් බැලන ආකාරයෙන් භාවනාවේ නිරතවන්න එසේ භාවනා කිරීමේ කුසලයේ තුලින් ඒකාන්ත වශයෙන් මේ සෑම දිනකටම ඉවරින්ම තැනීමේ වාසනාවක් ලැබුණා වේවා කියා කියමින් අප මේ දේශනාව මෙතනින් නිම කරනවා සෑම දිනකටම නිවන් සුවපත් වේවා